අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ වැඩපිළිවෙලේ ධර්ම දේශනාවස්ථාවටයි පත් වෙලා තියෙන්නේ ධර්ම දේශනා පැයටයි ඒ සඳහා සිටු දෙනා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කන්ති ච සෝචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායි තං මංගල මුත්තමන්ති තී අවසරයි ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සිට සමනල සේනාසනෙ මුල් කරගෙන මේ වාගේ මාසිකව විශේෂයෙන්ම හමු වෙන අවස්ථාවල කරන ධර්ම දේශනාවල් වල ගුණාවක් තේමාවක් සඳහා එක සූත්‍රයක් ඉදිරිපත් කරගෙන දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට කරගන්නම කියන එක විදුරන් මහත්තයාගෙන් ආපු ඒ කාලේ ආපු යෝජනාවක් ඒ අනුව අපි සිංහල බෞද්ධයන් අතර ඉතාමත්ම ප්‍රසිද්ධ මහා මංගල සූත්‍රය ඉදිරින් තියාගත්තා. මේ මහා මංගල සූත්‍රය දැනට අපි මංගල අවස්ථාවල පරිත්‍යාණ ධර්ම දේශනාවක් වශයෙන් සූදානම් කරගෙන අපේ සංස්කෘතියට මුල් බැහැගෙන තිබුණට ඒකේ තියෙන කමඨහනක්. ඒකේ තියෙන්නේ කාරණා කීපයකින් ඉතාමත්ම සමාජශීලී එහෙම නැත්නම් ආකල්ප සමාජගත ආකල්ප වලින් පටන් අරගෙන අවසානයේ ගැම්බරින් නිවනෙන් කොළු ගැන්වෙන සූත්‍රයක්. ඉතින් ඒක තියෙන්නේ ඇත්තටම කමටහනක් කියනකොට අපි ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අද මංගල කාරණාවලදී සජ්ජහායන කරන සූත්‍රයක් විදිහට ඒක පටන් අරගන්නේ ආචාර ධර්ම වලින්. සමාජ ධර්මණින් පටන් අරගෙන කෙනෙකුගේ ජීවිතේට පෞද්ගලික උපදේශ දීලා අවසානයේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන තැනට කෙනෙක්පත් කරන තැන දක්වම මංගල කාරණා දෙවියන්ට ප්‍රඥාන්ට මිනිස්සෙයින්ට සාධාරණ වෙනසේ ਸਰවඥාන්සි දේශනා කළා තියෙනවා. අද අපි මේ 8 වෙනි ගාථාව අරගත්තේ කන්තිච්චසෝ චස්සතා සමනානංච දසනං කාලේන ධම්ම සාකච්ඡා ඒ තම්මංගල මුත්තමන් කියලා මේකේ තියෙනවා කාරණා හතරක් ශාන්තිය සතයිවසන සුළු ගතිය සෝචස්සතා කීවාහන ගතිය එහෙම නැත්නම් දුරචස්කතිය නැතිකම මේ කාරණා අපි පසුගිය වාර දෙකේදී සාකච්ඡා කළා අද ධර්මදේශනා වාරයේ සඳහා මේ 2015 වසරේ සැප්තැම්බර් මාසයේ අද 6 වෙනිදා වෙනකොට තියෙන දවසේ ඉදිරිපත් කරලා තියෙන්නේ සමනානංච දස්සනං කියන මේ පදේ. ඉතින් මේ ශ්‍රමණයන් දැකීම මංගල කාරණයක්. මේකම මේ සූත්‍රය පටන් ගන්නකොටත් අසේවනාච බාලාණං පණිතාණංච සේවනාදි වශයෙන් පාප මිත්‍රයන් බාලයන් අසේවනය සේවනේ නොකිරීමත් මංගල කාරණාක් විදිහට පටන් අරගෙන පණ්ඩිතානංච සේවනං කියන පදයේ සඳහන් වෙනවා. නිසා භික්ෂුව ශ්‍රමණයා පඬිතයා ආදි වශයෙන් මේ වගේ අර්ථ සමානකමක් පේන්න තියෙන සරුවචනසගේ ව්‍යවහාරයේදී උතේ මෙතන මේ කියන ශ්‍රමණයන්ගේ දැකීම දසනුත්තරිය විදියට සරුවචනසේ සඳහන් කරලා තියෙනවා ඇස් රෝග සුව කරනවා කියන. යම් කිසි කෙනෙකුට ඒ ශ්‍රමණෙක් දකින්න ලැබුණොත් ඒ දැකීමෙන් ඒ කෙනාට කයෙන් සනසීමක්, වචනෙන් සනසීමක්, හිතේ සනසීමක් සහ ඇස්රෝග සුව කිරීමේ දසනුත්තරියක් තියෙනවා. ඒක නිසා අපේ සම්ප්‍රදාන කුල සිංහල බෞද්ධයාගේ නැත්නම් අපේ ඇටුවම් බහගත ක්‍රමයට ඒක දැකීම සඳහා පුදුමාකාර අපි ජීවිත හැඩ ගැසීම් කරගන්නවා. ඒ වගේ ප්‍රතිරූපදේශයේ වාතයකට ශ්‍රමණයන්ගේ දැකීමක් ලබා ගන්නද. ඉතින් මේ ශ්‍රමණයාගේ දැකීම බැලූ බැල්මට ක්‍රම දෙකකට කඩලා පෙන්වන්න පුළුවන් සම්මත ක්‍රමයෙන් අපි ඒ ශ්‍රමණ රූපේ ශ්‍රමණ වේශයේ දකිනවා ඒ වගේම මේ ශ්‍රමණයාගේ ගති ගුණ දකිනවා ඒ සාතිරසනෙක් ශ්‍රමණෙක් දකිනකොට එයා තමන්ගේ ඒ ලිංග වේශයේ පිට දක්ම විතරයි දකින්නේ නමුත් ඒ ගුණ දක් ගුණගත ගුණ ප්‍රමාණය එහෙම නැත්නම් ඒ කරන වැඩ අනුව අනුමෝ අනුව යමින් කටයුතු කරන ගතිය අනුමෝදන් වීව තිරසනට කරන්න බෑ. ඒක නිසා ශ්‍රමණෙක් හිටියට ඒ ශ්‍රමණයා ওই කියන විදියට සතෙක් සර්පෙක් බෝඩෙක් මොඩෙක් බාලෙක් දක්න විතර බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දැකි නිසා ධර්මානු ධර්ම ප්‍රතිපත්තියටපත් වෙනවා නම් ඒකෙන් පේන්නේ ශ්‍රමණයාදේශ බලන කෙනාගේ ಗುಣ ප්‍රදේශයක් තියෙන්න ඕනේ ශ්‍රමණෙක් අඳුරගන්න. එහෙම නැතුව ඔක්කොටම ඒක පේන්නේ නැහැ. ඒක නිසා ශ්‍රමණීය දකින්න ශ්‍රමණ ගුණ ඒ අනුව අනුධම්මචාරී ගතිය නැති කෙනෙකුට සාමාන්‍ය පෙනීමක් තියෙන්නේ තිරසනෙක් දකින්න වගේ අන්‍යාගමිකෙක් දකින්න වගේ. ඒකක් නෙවෙයි මෙතන මේ කතා කරන්නේ. යම් කිසි කෙනෙක් කොච්චරක් ඒ ගුණ ධර්ම Tamange ඇඟට වද්දාගෙන තියනවාද? ඒ අනුව ඌරාදර්ශයක් විදියට ශ්‍රමණේක් දකින්නවද දැකලා යනවා හිත තව තවත් ශක්තිමත් කරගෙන මාත් මේ විදිහට කටයුතු කරන්න ඕන කියලා අදිෂ්ඨාන ගන්නවද කියන එක නිකන් ඇහි දැකලා පිහලා දානවා වගේ එකක් නෙවෙයි බොහෝමත්ම ජීවිතයට සම්බන්ධ එකක්. ඉතින් ඒක තමයි මෙතෙන්ට එනකොට ਸਰවචන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඉස්තරලා තියෙන මේ සෝචසතා ගුණයත් නැත්නම් දුර්වචකම නැති ගතියත් කීව අහන ගතියත් එකී වාහන ගතිය තියෙන කෙනාට කියන්න තරම් ගුණෝතුමෙක් ලැබීමත් දෙකම එක වාගේ මංගල කාරණාවක්. ඉතින් ඒ නිසා බැලූ බැල්මට පේනවා පැවිදි වෙන එක ශ්‍රමණය බාටපත් වෙන එක තනිකර නිවන් දකින්න කැලේට යන වැඩක් විදියට තමයි ලෝකයා සලකන්නේ සම්මුතිය පැත්තේ. එක්කෝ මේ රටේතොට ජීවත් වෙන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් රටේතොට ඒ යත්තන තරහින් නැත්නම් තනිව නිවන් දකින්න හදනවා. ඒක නෙවෙයි නේද කරන්න ඕනේ සමාජයේ ඉඳගෙන කටයුතු කරන එක නේද කරන්න ඕනේ කියලා කතාවකුත් තියෙනවා. නමුත් ශ්‍රමණේක් ඒ ශ්‍රමණ ධර්ම කටයුතු සම්පූර්ණ කරගත්තට පස්සේ නැත්නම් සමධර්ම කටයුතු සම්පූර්ණ කරන කටයුතු කරනකොට ඒක දැකීම පවා පෘ탁ජනෙකුට නැත්නම් මේ කාර්ය බාහුර වගකීම් බහුල කෙනෙකුට දස්සනුත්තරියක් එහෙම නැත්නම් ඇස් රෝග සුව කරන එකක් කියලා සර්වචන්සේ පෙන්නලා තියෙනවා. ඉතින් ඒම කෙරුණ නැත්නම් එහෙම ආදර්ශයක් තිබෙන්නේ නැත්නම් කවදාකවත් පෘථග්ජනෙක් දෙසරයක් කල්පනා කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ Taman ගත කරන ජීවිතය පිළිබඳ. ඒකට උදාහරණයක් වශයෙන් අපි සතර පෙර නිමිති දැකීම ඒ සිද්ධාර්ථ කුමාරයාගේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් කියලා. ඒ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දකින්නකම සංසාරේ කෙලවරක් කරගන්න බැරි උත්තරයක් නැති ප්‍රශ්නයක්. පැවිද්ද තමයි ඒ සියලු ප්‍රශ්නට උත්තරේ. නමුත් අපි සිංහල කවියේ තියෙන සතර පෙර නිමිටි දුටුවේ සතර බය නිසා සසර බයක් ආවෙ නැති කෙනෙකුට ඕක දැක්කට මොනම නිමිත්තක්වත් නැහැ. අපි අද දවස් ඇතුළත කී දෙනෙක් ලෙඩු දකින්නද? මහල්ලෝ දකින්නද? මලකඳක් දකින්නද? පැවිද්දෙක් දකින්නද? අපිට ගිහිගේ කලකිරෙන්නේ නැහැ. මොකද තාම සංසාර බය ඉස්මතු වෙලා නැහැ. ඒ නිසා මේ දර්ශන හතරෙන් නෙවෙයි සසර බය තියෙන්නේ. බලන කෙනා ඊට ඉස්සෙල්ලම සසර බය තියෙන කෙනාටයි මේක නිමිත්තක් මේක අරමුණක් වෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මේ ශ්‍රමණියෝ නැතිකමත් සමනානු මේ දර්ශනයට බාධාවක් තමයි. ඒ කියන්නේ රටේ ශ්‍රමණියෝ නැතිකම. අනිත් එක බලන කෙනා ශ්‍රමණ ගුණධර්ම දැක ගන්න අඳුර ගන්න දන්නේ නැත්නම් එයාට කොච්චර කෙරුවක්වත් ඒ දැක්කට ඒකේ වාසියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කොච්චරක් ඒ පැවිද්දක් දකින්න ලැබීම කියන මේ දුෂ්කර කෘත්‍යය කෙරෙහි සැදී පැහැදී සිටිනවාද කියලා කියනවනම් අපි ඒක අගය කරන්නේ නිකම් පිටින් දකින ලිංගයේ තටහන වේශය දැකලා නෙවෙයි යනෝ කටයුතු කිරීමේ ඒකට ලොකු මංගල කාරණාවේ මුල් බැහ ගන්න ගතියක් තියෙනවා. මේ ਸਰවචනන්සේ වැඩ ඉන කාලෙමත් මේ විච්ච සිද්ධියක් සඳහන් වෙනවා ඒක සමාජලාවට බත් මේ බත්තානුමෝදනා එහෙම නැත්නම් දානය දුන්නාට පස්සේ කියන බණ්ඩ සඳහන් කරනවා. චරුත්‍යංශේ වැඩ ඉන්න කාලේ ඒක මිනිස්සුෙකුට අහන්න ලැබිලා තියෙනවා. සවැත් නුවර වීදියේ හිටපු වෙලෙන්දෙකුට විශාල වශයෙන් දන් දීමත් පිරිසක් සම්බන්ධ කරන දන් දීමත් හරි වටිනවයි කියලා අහුණාට පස්සේ යා ඒ වෙළඳ පොලේ හිටපු අනෙකුත් වෙළඳන් සමග කතා කරගත්තලු අපි ඒක නිසා කට්ටිය මේකතු වෙලා මේ දාහනෙට සූදානම් වෙමු කියලා. ඊට පස්සේ එක එක කෙනෙක් ගෙවල් වලට ගියාට පස්සේ ඉදිරිය ඉන්න ඇත්තොත් කියලා තියෙනවා ඒක හොඳ වැඩක් දන් දෙන එක කොයි ආගමෙත් වගේ තියෙන දෙයක් අපි කට්ටියම විතරක් කරමු කියලා. පස්සේ මේක ටිකක් අටින් අත ගියාට පස්සේ බොහොම විශාල පිරිසක් මේකට එකතු වෙලා තියෙනවා. එකතු වෙලා සංවිධානය කරන පිරිස ඔක්කොම සම්බන්ධ කරන සවැත්නුවර ජේතවනාරාමයට ගිහිල්ලා ඒ බත්තා බත්තක වගේ කරන ආම්සන කතා කරලා අසවල් දවසේ පින්නපාතේ වඩන්න අවශ්‍ය නැහැ සංඝයා වහන්සේට අපි දානයක් දෙන්න සූදානම් කරනවා කියලා දිනේ වෙන් කරගෙන කියනවා. වෙන් කරගෙන ඉවරලා පිරිස සවැත් නුවර ජේතවනාරාමේ ඒ දානේ සූදානම් කරනකොට පුතුමාකාර සහයෝගයක් ලැබිලා තියෙනවා. සම්බන්ධ වුණාට පස්සේ සංවිධානය කරන එකනට හිතනලු දැන් මේ පිරිස දැන් දාන දීලා 12ට ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ මේගොල්ලන්ගේ මේ දවස් නුවර වාතාවරණය තමත කරනවා දාන චේතනාව තමත කරනවා ආයෙ වෙළඳාමට බහිනවා ඒ නිසා අද රෑ බණක් සංවිධානය කෙරුවොත් මේ පිටසට මේ ආගමික ධාර්මික අරණ්‍ය පරිසරය තවත් ටිකක් ලැබෙයි කියලා සංවිධායක පිරිස කතා කරලා බලන්න කියලා තියෙනවා. එහෙනම් අපි ඒකත් කරමු කියලා. ඉතින් කට්ටිය කියලා තියෙනවා දාන දීලා යනවා නෙවෙයි. අද රාත්‍රියේ දැන් මේ කාලේ වගේ පැයේ බණ නැහැ. ඒ කාලේ ඒ කාලේ තිබුණේ 35 පැයේ වැඩ මුළු සර්ව රාත්‍රික බණ. පස්සේ ගිහිලා ධර්මදේශක ස්වාමීන් වහන්සේනට ආරාධනා කරලා තියෙනවා. පළවෙනි බණ වර ඇඳේ 6 ඉඳලා 10 වෙනකනොත් දෙවෙනි බණ වර 10 ඉඳලා පාන්දර 2 වෙනකනොත් තුන්වෙනි බණ වර පාන්දර 2 ඉඳලා 6 වෙනකනොත් බණ කතා බණ ලෑස්ති වෙනකොට අර පිරිස දාන දීලා ගෙදර ගිහිලා 6ට බණ අහන්න එනකොට සවැත්තුර ජේතවනාරාමයේ තිබුණු ධර්ම සභා මණ්ඩපයත් වට පරිසරෙත් ඉදමැති තරමට විශාල සෙනඟක් හිටියලු බණාන. ඉතින් පළවෙනි ස්වාමීන් වහන්සේ ධර්මාසනාරූඪ වෙලා ධර්ම දේශනා කරලා යනකොට රාගය බරිත නැත්නම් රාගයට බර පිටිස ළඟ ඉන්න ඇත්තට කතා කරලා කිව්වලු අනේ ඊයේ ඇඳේ ආපු ගමන් මේ දානිටත් හිටියා දැන් බණටත් හිටියා අසවලා ඉන්නම් කියලා තිනවා මම අතෙන්ට යන්නම් කියලා තිනවා අර ගන්න තිනවා තිනවා මේ ගන්න තිනවා තිනවා ඕගොල්ලෝ එනම් බනහන්න කියලා කන්න ළඟට කසුකුසු කරලා ගාලා ඒගොල්ලෝ කියාලු යන්නේ එතකොට දෙවෙනි බණ වර වෙනකොට ඉඩ අවුරුණා ඉඩ වුණාට පස්සේ දැන් ශාලාවේ කට්ටියට ඉන්න පුළුවන් එතකොට රෑ 10 ඉඳලා 12 වෙනකම් දෙක වෙනකම් මත්දහනි ඒ වෙලාව වෙනකොට මේ ද්වේෂය කියන ගොකුල් කේන්තිකාරයෝ ඉන්නේ ඉතින් ඒ මිනිස්සු කල මේ මිනිස්සු මේ දානකට ලැහැත්ති කරමදලට මුළු රැය තිස්සේ ආයේ බණකුත් ලැහැත්ති කරගෙන දැන් මේව කරලා ගිහලා ගෙදර ගිහිල්ලා හෙට දවසම බුදියන්න එපා. ඒතර දවස් දෙකයි. ඉතින් මේගොල්ලෝ ඉතින් හම්බුනාට පිංකම් කරනවා. මෙව්වා හරියන වැඩ නෙවෙයි ඕනිකම් මගුලක් කියලා දබල ගත දාලා සලුවගත දාන්න නැගිටින්න ගියා. ගියාට පස්සේ දැන් පාන්දර දෙකේ ඉඳලා 6 වෙනකම් බණ වාරේ තියෙනවනේ. ඒකට අර ටෝච් එක ගේන්න බැරි වෙච්චි නාකියෝ නාකිච්චෝ ටිකයි විතරයි ඉතුරුනේ. ඒගොල්ලෝ පැත්තටලා බුදිය ගත්තා. හරි සංවිධානය කරපු පිරිස විතරක් එකෙල්ල ඉඳගෙන බණ කියන හාමුදුරුවෝ ගානilla බණ අහනවා. දැන් මේ සංඝයා වහන්සේලා වරින් වර බඩශාලාව දිහා බලනකොට අර හැන්දෑ යාමේ ඉදාරවන්න සෙනගනයි. මධ්‍යහන්න යාමේ වෙනකොට කුකුල් කේන්ති කාරොත් ගිහිල්ලා පාන්දර යාමේ ඉන්නත්තු බුදි හතර දිනක් විතර ඉඳගෙන ඉන්දියානේ ඉඳගෙන බනහනවා. අපි පහුවෙන්ද දවල් 12න් දාණයෙන් පස්සේ බින්දවාදයෙන් පස්සේ සංඝයා මේ ශාලාව එකතු වෙලා කියලා තියෙනවා මේ ගිහි සද්ධාව කියන්නේ මෙන්න මෙහෙම එකක්. විශාල වශයෙන් සෙනග එකතු වෙනවා. එකතු වෙලා ඉතින් පළවෙනි කණ්ඩායම ඉවරනකොට රාගය නිසා තුنين එකක් හැලෙනවා. ද්වේෂය නිසා තුنين එකක් හැලෙනවා. නිතිමත නිසා මොහේ නිසා ඒ ටිකක් හැලෙනවා. ඉතුරු වෙන පිළිසෙයි තාම ටිකක්. ඕනම දැනක බණ පොලක පින්කම් පොලක ස්වභාවයක තමයි. ඉතින් මේ කතා කරන ගමන් ਸਰවචනාංශයේ මේ ධර්ම සභා මණ්ඩපෙට වැඩම කරලා භික්ෂුණාංශයන් අහනවා මාණෙනි මම එනකොට කුමන කතාවක් කතා කර හිටියද මගේ පැමිණීම නිසා මොන විදිහේ ධර්ම කතාවක අඩාල වීමක් වුණාද කියලා. ඒතකොට සංඝයා වචනමක් නැගිටලා කියනවා ස්වාමීන් වහන්සේ මේ ඡන්දෙත් දිනව කට්ටිය ගැන නෙවෙයි අපි කතා කරේ අපි කතා කරේ මේ ධර්ම සභා මණ්ඩපේ ඊයේ වෙච්ච ගැදී. මොකද මේකට මෙච්චර සෙනගක් ආවා. මුල් පිස රාගය නිසා දමලා ගහලා ගියා. දෙවෙනි පිස ද්වේෂය නිසා දමලා ගහලා ගියා. තුන්වෙනි පිස මොහේ නිසා නිදර වැටුණා. ඒ නිසා මේ ඉස්සරහින් ඉඳගත්තු තුන් හතර දිනක් විතරයි බණ ඇහුවේ. අරි කට්ටිය මේ සංවිධානයට හා කිව්වට කරදී උරදී ලයිදී වැඩෙන්නේ නැහැ කියලා. එතකොට ਸਰවචනාසේ අප්පකාතේ මිනිස්සේසු තේ ජනාපාර ගාමිනෝ අථායන් ිතරාපජා තිරමේවානු ධාවති. මේ සමාජයේ මනුස්ස සමාජයේ අප්පකයිතාම අල්ප ප්‍රමාණයක් අප්පකාතේ මිනිස්සෙසු තේජනා පාරගාමිනෝ. ඒගොඩට ගමන් කරන්නේ ඉතාම සුළු ප්‍රදේශයයි. අථායන් ඊතර අපජාමේ සූගල රැස්සෙන බොහෝ පිරිස චිරමේ වානු දහවති. එර ගඟට බැහැලා දියසර ගඟකින් මෙගොඩ ඉඳලා ඒගොඩට යන්න දඟලන පිරිස ඉතාම සුළු පිරිසක්. අනික් ගොඩ තාම ගොඩ ඉඳගෙන යුරේ ඉඳගෙන අර වතුරේ බැහැලා දඟලන කට්ටිය වගේ ගොඩ දම්බි ගන්නවා. වතුරට බහලා නැහැ තාම. මේක තමයි සාසනික කියන්නේ. ඕනෙම තැනකට ගියොත් ඒ පිංකම් වලට සූ ගාලසෙන කියනවා අන්තිම හතරපත් නැයි සූ ගාඩ ඉතුරු වෙනවා. ඔක්කොමලා ඔය රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා අතහැරලා යනවා. යේචකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනාපාර මිස්සanti මච්චු දෙයයන් සුදුතර. ඊටාම සුළු පිරිසක් මේ කියන ධර්මයේ අනුධර්මචාරීව හැතරෙනවා. මේ කියන එක මේ ඔඩොක්කේ තියලා නැගිටිනකොට හැලෙනවා වගේ මේ කියපු දේ මේ අමතක කරන්නේ මේක හොඳට හිතේ ධාරණය කරගෙන අනුධම්මචාරීව හැසිරෙනවා තේජනා පාරමිෂන්ති ඒ කට්ටියට පුළුවන් මේ සංසාරේ කොට වෙන්න මච්චු දෙයයන් සුදුත්තර මේ මායාගේ කොට වෙන්න බැරි දියසඩ පහර කපන්නේ ඊටාම සුළු පිළිසක් ඒ මොකද ශ්‍රමණයන් නැති නිසාවත් බණ නැති නිසාවත් නෙමෙයි ඒ යන්නන් වාලේ රැල්ලට අහුවෙලා රැල්ලට ගියාට ඒ කියන කාරණාව අනුව හැසිරෙන කෙනාට තමයි ශ්‍රමණයා දැක් ගන්න පුළුවන් වෙන්නේ. අනික් කට්ටිය ශ්‍රමණයන් දකින්නේ නිකන් නරියෙක් බල්ලෙක් කූරෙක් කරකෙක් දකින්න විදිහට තමයි. පිට දර්ශනේ විතරයි ඒකෙමනොත් විශාල විනිශ්චය කරනවා. මේ දැකපු දැකුමෙන්ම මෙයා දුස්සීලෙක් මෙයා සුශීලවතෙක් මෙයා පිරිසිදු කෙනෙක් අපිරිසිදු කෙනෙක් කියලා මේ ගිහියෝ දෙන මේ තාන්නමාන මේ මනෝන් කිරුන් දිහා බලනකොට ඒක තවත් විහිළුවක් විතරයි. කිසි කෙනෙක් වග වෙන කෙනෙක් එහෙම නැත්තම් කියනනම් ධර්මයේ ධම්මානුවත්තිනෝ ධර්මයේ අනුධර්මචාරීව හැසිරෙන කෙනෙකුට ඒ ශ්‍රමණයන් විවේචනය කරන්න හෝ ශ්‍රමණයන් පිළිබඳ අදහස් පළ කරන්න බෑ මොකද ඒක බොහොම වරපතල වැඩක් Taman ඒ ගුණ ධර්ම රකින්නවා නම් පුරනවා නම් කෙනෙකුට මිස එහෙම නැත්නම් වතුරට බහැලා පීනන මිනිස්සුන්ට උපදෙස් දෙන්න ගොඩ දබි ගහන අයට බෑ එනිසා බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සංඝය අර්ග කරන්න ඕනේ මේක කරන්න හොඳ නෑ කියලා කියන ගියොන්ට මට එකයි කියන්න තියෙන්නේ. ඒගොල්ලෝ දන්නේ අපි බුද්ධ පුත්‍රයෝ බව බුදුහාමුදුරන්ටයි භික්ෂුන් වහන්සේයි විතරයි සියල්ල කරන. ඊය තමයි සියල්ලම සුදුසු. ඊයල තමයි රහතන් වහන්සේලා කියන්නේ. ඒගොල්ලෝ තමයි රහත් වෙන්න හදන්නේ. නමුත් ඒ ඇත්තට ගොඩ ඉන්න කට්ටිය අර කිරුවොත් හොඳයි, මේ කිරුවොත් හොඳයි, අර කරන්න එපා, මේ කරන්න එපයි කියලා ගොඩ ඉන්නලා උපදෙස් දෙනවා. ඒගොල්ලෝ දන්නේ අපි බුදුහාමරන්ගේ ගෝලියෝ කියලා. ඒ කට්ටියට පුළුවන් නම් කියන්න වතුරට බහින්න කියලා. වතුර බෑලා එන්න අපිත් එක්ක පීනන්න යන්න. එම පීනන්න දන්නේ නැතුව මේ ඇඟිලි දික් කරන අයට කිපෙන්නත් නරකයි. ගිහින්න කවුරුත් නැහැනේ රණ්ඩු කරගන්න ඉන්න නිසා සංගයත් එක්ක රණ්ඩු කරනවා. ඒරු කාණ සාංශ පුතේ ලියලා තිනවා අහසටයි සංඝයාටයි කොච්චර කොච්චර වැන්නත් ඉවර කරන්න බෑ. විශාල කුණු කූඩයක් වගේ ඕනෑ තරහනකට හතර පහින් ගුලන් ඇයි මේ වෙලාවේ ඇස්සේ? ඇයි මේ වෙලාවේ පෑයියේ කියලා. ඒ වගේම සංඝයාට කියන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා සංඝයා වහන්සේ පිනන නැත්නම් මෙතන මේ ශ්‍රමණයයි කියන එකට පිළිබඳව තීන්දුව කරන්න නැත්නම් ශ්‍රමණයෙක් දකින්න ඒ ධම්මේ ධම්මානුවත්ිනෝ ධර්මේ ධර්මානුකූලව කටයුතු කරන්නේ කවුද කියලා බැලුවොත් තාමත්ව ශ්‍රද්ධාවන්තයෝ දකින්න හැම සංඝයා වහන්සේ නමර රහතන් වහන්සේ විදිහට සලකලා වදිනවා ප්‍රඥාව වැඩි කට්ටිය ලුවාතරන් දොස්තක්. රහතන් වහන්සේගේ දොස්තක්. නිසා මේ බලන බැල්මෙන් ඔය අපි ළඟ තියෙන ඇත් දෙකෙන් බැලුවට මේක පේන්නේ නැති නිසා තමයි කාරණා හතක් ගාත හතක් දේශනා කළ අටවෙනි ගාතාවේ සඳහන් කර තියෙන්නේ කන්තිච සෝචස්සතා යම් කිසි කෙනෙකුට ඉවසීමේ ශක්තිය තියෙනවනම් කීවාහන ගතිය තියෙනවා කියන දේ තේරෙනවා තේරෙන දේ හිතේ දරා ගන්නවා හිතේ දරාගත දේ යනෝ කටයුතු කරනවා නම් ඒ කෙනාට සමණයන් දැකීම මංගල කාරණාවක් වෙනවා මොකද ඒ තමන් තමන්ට අසුවිරු ඥාන ලැබලා දෙනවා ඒ වගේම චින්තාමය වශයෙන් කල්පනා කරලා ගන්න දෙයක් තියෙනවා ඒ වගේම පූර්වාදර්ශයක් තියෙනවා ඒ නිසා ඒ කෙනා මේ වෙනකොටත් පැවිදි නොවුනට ශ්‍රමණේක්ම තමයි ඒ නිසා බුරුම ස්වාමින් වහන්සේලා මතක් කරනවා භික්ෂු කියන වචනය අපි අද විශේෂයෙන් භික්ෂුණී ශාසනය ගැන කතා කරනකොට භික්ෂුණී ශාසනයක් නැති නිසා භික්ෂුණී ශාසනයක් තිබුණා නම් කාන්තාපක්ෂේ නිවන් දක්ට ලේසි වෙයි කියලා එක පැත්තකින් මතයක් තියෙනවා. අනිත් පැත්තෙන් කියලා තියෙනවා භික්ෂුණී ශාසනය තුළ උපසම්පදා තිබුණත් නැතත් භාවනා කරන කෙනාට භාවනා කරන්න පුළුවන්. ගොඩේ ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ උපසම්පදාව පැවිද්ද නිවනට අත්‍යවශ්‍යද නැද්ද කියන ප්‍රශ්නේදී අර්ථකතනයක් දෙනවා භික්ෂු කියන වචනෙට මෙතන ශ්‍රමණ කියන වචනේ භාවිතා කරන භික්ෂු කියන වචනෙට සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් කටයුතු ගැලවීමට කටයුතු කරන්නා වූ සියලුම දෙනා භික්ෂුන්. එසා තමන් කැමති නම් තමන් දවසේ 30ෙම කටයුතු කරනකොට හැම වෙලාවෙම මේ සසර දුකට බයෙන් නම් කටයුතු කරන්නේ සසර දුකෙන් ගැලවීමට කටයුතු කරනවා නම් එයාට තමා විසින්ම සූත්‍රාන්ත ක්‍රමයේ භික්ෂුවක් කියන නම කියන්නේ. පැවිද්දෙක් කියලා කියන්නත් පුළුවන්. ශ්‍රමණෙක් කියලා කියන්නත් පුළුවන්. නමුත් මේ පොයට පන්සලට ආපු වෙලාවට විතරක් බුද්ධ ආගම කරනවා. අනික ගෙදර ගියාට පස්සේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරේ බොරු වචන කිස් වචන පරස වචන කේලම් වචන වගේ දෙයකට ගාණක් නැතුව කටයුතු කරනවා නම් ඒක නාට අර වචන කියා ගන්න අමාරුයි. ඒ වගේම තමයි දැනට උපසම්පදලා පැවිදි වෙලා ශ්‍රමණ සූපෙන් ගත කරන කෙනා වුණත් සංසාර බයට ගැලපෙන ගතියක් නැත්නම් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන ගතියක් නැත්නම් ඒ කෙනාට වචනේ පරිසමාප්තාර්ථයෙන් ශ්‍රමණේ කියලා කියන්නත් බෑ. ඒක නිසා මේකෙදී ඔබ මේ අගා සගාරා අනගාරාච ඔබ අඥාඤ්ඤ නිසිතා ආරාධයන්ති සද්ධම්මං ලෝක ලෝක ආරාධයන්ති සද්ධම්මං මච්චු දෙයයන් සුදුතරා ගියන් පැවිද්දන් දෙන්න අතරේ අපි මේ යන ගමන සම්බන්ධයෙන් මේ සංසාර දුක නැති කරලා ප්‍රතිපදාවක යන ගමනේ තියෙන්නේ කියලා දෙකොල්ල අන්‍යෝන්‍ය වශයෙන් පිළිහිටියොත් නම් ওই සමනානංච දස්සනං කියන විදිහට ශ්‍රමණයන් දැකීම වටනකමක් තියෙනවා. ඒක නිසා තමන් තුළ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ වෙන්නේ නැති කෙනෙකුට බාහිරේ ශ්‍රමණෙක් දැකලා විවේචනය කරන්න හෝ ප්‍රයෝජන ගන්න අමාරුයි. ඒක නිසා හැම වෙලාවෙදීම Taman තුලේ ශ්‍රමණ ධර්ම තියෙනවද කියලා බලන එක ලියන්න විතරක් නෙවෙයි පැවිද්දන් විතරක් දෙගොල්ලටම අවශ්‍යයි. මමට පැවිද්ද සිද්ධ වුණේ මගේ අවුරුදු 36 දී. මම 26 ඉඳලා 36 වෙනකම්ම හරියට මේ යෙදিলা බහැලා කටයුතු කරන මේ ගැන හොයනකොට මම නිතරම ගියා ගමේ පන්සලට. ඒ ගිහිල්ලා මම කරන්නේ මේ ත්‍රිපිටක පොත් ණයට ඉල්ල ගන්න. මගේ සුබෝධාරාමෙට ඒ පොත් මම රසාව කරන තැනට ගෙනියලා හොඳට පිට කවර දාලා මේක කියවනවා. ඉතින් කියවන්න කියවන්න මට කනගාටුයි මොකද හිතෙන්නේ හැම වෙලාවෙම බුදුරජාණන්සේ භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කරලා තියෙන්නේ මම භික්ඛවේ නෙවෙයිනේ මම දැන් ගියානේ. ඉතින් මම ගිහලා පොත දෙන ගමන් ආම්දුරාණා කියවද කියලා කියව තමයි ආමන්ත්‍රණය අපිට බුදුහාමුදුරු මොකුත් කියලා නැහැ. කියලා හරියක් කියලා තියෙන්නේ භික්ඛවේ කියලා තමයි කියන්නේ කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා එහෙම එකක් නැහැ. ඒක කියවන්න පුළුවන් නම් පාලි තේරෙනවා නම් මේක කියනවා ගිහිව ඉඳගෙන පාවිච්චි කරලා කමක් නැහැ. ඊළඟට මාට දෙනවා නිකන් අපි අතවල්ලේ වැටිච්ච જાතිය. මේ බුදුහාමර කතා කරන පැවිදි වෙච්ච අයට විතරයි. කියලා නමුත් මම පුළුවන් තරම් කෙරුවා. හැබැයි ඒ කාලේ මේ ත්‍රිපිටක පොත් ගෙනියලා කියවනවා. බුදුමිට යනකොම උත් මම හිතේ ওই කහට තිබුණා. ඒතකොට මම පැවිදි වෙලා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ භික්කවේ කියලා ආමන්ත්‍රණය කරන්නේ? ඉතින් එතකොට බුදුම ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා, "ඒ ආමන්ත්‍රණය කරන පිරිසේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසම ඉන්නවා. වැදගත්ම මේ කෙනාගේ නම කියලා තමයි කතා කරන්නේ. ඒ මුළු සභාව ආමන්ත්‍රණය කරන ක්‍රමය පාර්ලිමේන්තුවේදී අපි කතානායකතුමනි කියලා ආමන්ත්‍රණය කරාට ඒක මුළු සභාවටම ක්‍රම ආමන්ත්‍රණය. සභාවකදී අපි සභාපතිතුමනි කියලා ආමන්ත්‍රණය කරපුවාම සභාවින ඔක්කොටම කරන ආමන්ත්‍රණයක්. ඒ නිසා බුද්ධජනනාංශයේ මේ කියන ධර්මය ඒ පැවිදි වෙච්ච අය සඳහාම දෙන නීති පද්ධතියක් හෝ දඬුවම් පද්ධතියක් නෙවෙයි සියලු දිනාටම අදාළයි. ඉතින් ඒක නිසා ගිහියෙකුට වුණත් තමන් භික්ෂුවක් බව ශ්‍රමණේක් බව පඬිතෙක් බව තේරුම් ගන්න තියෙන ක්‍රමේ තමයි ධර්මානුධම්ම ප්‍රතිපදා. තමන් මේ කියන දේ අනුව කටයුතු කරනවාද කියන්නේ. එහෙම නැත්නම් කියන දේ කොච්චර කටපාඩම් කරත් අනුව කටයුතු කරන්නේ නැත්නම් එහෙම නැත්නම් මේ තමන් කරන දේ බුදුහාමුදුරු කියපු දෙයද නැද්ද කියලා ගලපලා අනුසන්දි ගලපලා කියවන්න දන්නේ නැත්නම් ඒ දෙකොල්ලම අන්ධකාරය ගමන් කරනවා වගේ මේ ශ්‍රමණියෙක් දැකලා හරකෙක් බල්ලෙක් ශ්‍රමණියෙක් දැක්කා වගේ මිස Tamante එකේ හරයක් කරගන්න අමාරුයි. නිසා භාවනා කරනකොට භික්ෂුවක් වුණත් භික්ෂුණියක් වුණත් උපාසක කෙනෙක් වුණත් උපාසිකාවක් වුණත් භාවනා කරනකොට නම් හරියටම වතුරට බහගත්ත කෙනෙක් වගේ වැඩේට බහිනවා. ඒක නිසා මේ ශ්‍රමණේක් දකින්නවා කියන එක මේ ඇහෙන් දකින්න එක නෙවෙයි අත් දකින්නවා කියන එක පැත්තෙන් බලනකොට අපිට තියෙන්නේ අපි සීල සමාධි ප්‍රඥා වශයෙන් කොච්චරක් බැහැගත් කෙනෙක් දකින්නවද ඒ බැහැගත්තේ බැහැගත්තද නැද්ද කියලා දැනන තමන් කොච්චරක් සීල සමාධි ප්‍රඥාවට බැහැලා තියෙනවද කියලා දන්නේ නැත්නම් මේක අපිට අදාළ නැති ශේෂ්ත්‍රයක මනුන් කිරුම් කිරුමක් ඒක නිසා සමනානංච දසනං කියලා කියනකොට තමන් ඒ කියන්නේ දකින්න ශ්‍රමණයා ගියෙකුණත් පැවිද්දෙක්ුණත් Taman ළඟ ශ්‍රමණ ධර්ම තියෙනවනම් සීල සමාධි ප්‍රඥා තියෙනවනම් ඒ කෙනාට අයිතිවාසිකමක් තියෙනවා බෙදා හදා ගන්න. ඒක නිසා මේ බුරුම ස්වාමීන් වහන්සේලා ශාසනයට බැසගත්තයි කියලා කියන්නේ ධම්මානුගම ප්‍රතිපත්තිය කියලා කියන්නේ දාන සීල භාවනා නෙවෙයි සීල සමාධි ප්‍රඥා කියන තුන. ගිහි ප්‍රතිපදාව අපි උගන්වන්නේ දාන සීල භාවනායි කියලා. පූර්ණ කායින භාවනා කරනව පැවිද්දගේ ප්‍රතිපදාව පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් සීලයක පීඨනකම් ප්‍රතිපදාව පැත්තෙන් බලනකොට තාම බෞද්ධ වෙලා නැහැ. ඒ සීලයත් ඔය මරණ පොළවල් වලම අපි ඉන්නේ ඉන්න තැන් වල වාඩි වෙන්නේ කියලා පන්සිල්පත් දෙනවනේ. නැගිටිනකොට සිල්පද කැඩලානේ. වාඩි වෙලා සිල්ලර ගන්නවා. නැගිටින්නේ සිල්පද කඩලා නේකට චාරිත්‍රයේට අසවල් නිකායේ මහානාගාමතුරු සිතමාදන් කෙරෙවයි කියන එක කියනවා මිසක් කිසි කෙනෙකුට ඒකේ ගැම්මක් නැහනේ. ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ Taman වග වෙනවද කියලා. කය වචන දෙක හික්මව ගන්න. ඒ හික්මව ගන්න කෙනාට නම් තේරෙනවා ශ්‍රමණය කියන්නේ කවුද? අපිට ඒක කොච්චර අමාරුද? ඒ සඳහාම අප කපේලා ගත කරන කෙනෙක් කරන ජීවිත පරිත්‍යාගය මොකක්ද කියලා. එහෙම නැතුව විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය මේ මහාචාර්යවරු ඉන්න බුද්ධ ආගම පිළිබඳව කොච්චර දෝ නීති පද්ධති මේ උපාධි ලැබලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ කද්දාකත් වග වෙන්නේ සතුම් මැරීමෙන් වැළකී සිටීමට වග වෙන්නේ නැහැ. හොරකම් කිරීමෙන් වැළකී සිටීමට වග වෙන්නේ නැහැ. හැබැයි උපාදි තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් සහ ඒ අර සීල සමාධි ප්‍රඥා කරේ වග වෙන සාමාන්‍ය ගැමී කරගෙන බැලුවත් බුදුරජාන් වහන්සේගේ සම්බන්ධීකරණයේ නැත්තම් අනුකම්පාව ලැබෙන්නේ ප්‍රතිපදා වේදන කෙනාට තමයි. නිසා මංගල සූත්‍රයේ මේ මැදට වෙනකම්ම ඉඳලා මේ කතාව කතා කරන්නේ Taman කොච්චරක් ඒ සීල සමාධි ප්‍රඥාවට යෙදී ගත කරනවද කියන එකටයි. ඉතින් ඒ සඳහා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හතරවණක් පිරිසටම සමාන අයිතියක් තියෙනවා. ඒ නිසා මගේ ජීවිතයේදී මං හිතුවා මෙන්න මෙහෙම සමීකරණයක් බුද්ධාගම කියලා අපි යමක් බලාපොරොත්තු වෙනවනම් ඒක භාවනාව කියන එකට තමයි අඩු කරන්න පුළුවන් වෙන්නේ. මම ඒ නිසා කියන එක මං අති වැරදි වෙන්න පුළුවන්. භාවනාවෙන් තොර බුද්ධාගම හිස නැති මලකඳක්. කවන්ද රූපයක්. ඔක්කොම ටික අංගපදක තිබුණාට ඔළුව නෑ වගේ ඒත් හොල්මන් කරන්න ඉඩ තියෙනවා. නමුත් ඒක තමයි භාවනාවෙන් තොර බෞද්ධ ජීවිතය. භාවනාව කියන එකත් මහ විශාල විශයක්. ඒක ඔය ලේසි නෑ අපිට එක ප්‍රශ්නකින් දෙක කරන්න බෑ. භාවනා කියන එක මං අඩු කරනවා. ඒ මගේ පුද්ගලික මතේ විපස්සනා. විපස්සනාවෙන් තොරව කරන භාවනත් මේ සැරසිලි ටික විතරයි හර පද්ධතියක් නැහැ. ඒ නිසා භාවනා කියනකොට විපස්සනා වෙනවා. විපස්සනා කියවත් විශාල විශයක්. විපස්සනා කියනක මම සතිය කියන තනි වචෙන්ට අඩු කරනවා. ඒ නිසා මුළු බුද්ධ ආගමම ඒ සතියට එනත මේ අප්‍රමාදී කියන වචයට අඩු කරාට පස්සේ අපි ඔක්කොම ශ්‍රමණයන් බවටපත් වෙනවා. ඒ නිසා කෙනෙකුට අවශ්‍ය නම් ශ්‍රමණෙක් දකින්ද අප්‍රමාද වෙලා කණ්ණාඩියක් ඉස්සරහට යන්න ඔන්න ශ්‍රමණෙක් දැක්කයි. එහෙම නැතුව මේ අර පන්තරේ අර නිකාය පැවිදිච්ච අර ආම්ත්‍රෝ මේ ආම්ත්‍රෝ ඉස්සර කරන බැලුවට ඒ ඔක්කොම බාහිර දැකීමක් විතරයි. ඒක අපිට උදව්වක් වෙනවා. ඒක අපිට ආදර්ශයක් වෙනවා. ඒක අපිට පෙරහුරුවක් වෙනවා. නමුත් කොයි වෙලාවක හරි අප්‍රමාද වෙලා කන්නඩියක් ඉස්සරහට යන්න ඕනේ. එතකොට පෙනී ශ්‍රමණයා කියන්නේ කවුද කියලා. ඒක හොඳ නැත්තම් ඒ කන්නඩිය පේන්නේ හොඳ නැත්තම් කන්නඩියට ගැහුවට වැඩන්නේ ඔය පේන්නේ Tamange ප්‍රകൃතිය තමයි. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි පේන රූපේ හොඳ නැහැ කියලා කන්නඩිය කුඩු කරන්න ආවේ. කන්නාඩිය මොනවාක්වත් පෙන්වන්නේ නැහැ ප්‍රകൃතිය විතරයි පෙන්වන්නේ. ඉතින් ඒ තරම් මේ බුද්ධ ආගමක් මේ එක පදයකට අඩුකරනද මේ සතිය වගේ පදයකට අඩුකරනද අපිට සර්වඥතා ඥානෙ නැහැ. ඒකට හොඳම නිදර්ශනය තමයි ඔය බුද්ධ ආගමේ තියෙන්නේ වැඩි අදහස්, ම්ලේච්ඡ අදහස්, එහෙම නැත්නම් නොදියුණු වර්ග අදහස් කියන එක තමයි සුද්ධ ලංකාවට එනකොට ඇති කරපු අදහස. ඒ නිසා බුද්ධ ආගම බොරුකරනද මේගොල්ලෝ ඉස්සලා බුද්ධ ආගමේ තියෙන්නේ මොකද්ද කියලා පවුරු ගාලා බැලුවා. බැලුවේ හැබැයි අපි වගේ නෙමෙයි පාලි ඉගෙනගෙන පාලි හරහා බුද්ධ ආගම ඉගෙන ගත්තට පස්සේ උන්ගේ අම්මා මුත්තවත් දන්නේ නැති විශාල තොරතුරු ගැ ලැබෙන්න පටන් ගත්තා. මේ නිසා ඉස්සෙල්ලාම බුද්ධ ආගම ඉංග්‍රීසි භාෂාවට දාලා ඔය පාලි ටෙක් සොසයිටි කියන එක පළවෙනි වතාවට ඔය සුදු ආණ්ඩු කාලෙම වෙන භාෂාවට දාලා පිටු අංක දාලා අදත් පාවිච්චි කරන්නේ උගත් ජනතාව බෞද්ධ ඒ පාලි ටෙක්ස් සොසයිටි එකේ පිටු අංක තමයි. ඊට පස්සේ ඒගොල්ලන්ට සිද්ධ වුණා මෙච්චර විශාල විද්‍යුතුන් විශාල ප්‍රමාණයක් කියලා පාලි ඉගෙන පාලි ටෙක්ස් සොසයිටි එක හදලා මේක ඒකට තරම් වෙලා නැති අයට මේක පිටු කරන්න. බුද්ධාගම පිටු කරලා පෙන්වන්න. පෙන්වන්න ඔය රීස් ඩේවිස් මැතිනිය ලිව්ව පොතක් බුද්ධමින් නක්ෂල් කියලා මේ බුද්ධ ආගම පුංචි කරා. අලි අමාරුක වැටුණා. එතුමිය සඳහන් කරනවා එක තැනක බුද්ධ වචනේ සඳහන් කරලා තිනවා චතුරාර්ය සත්‍ය කියලා. ඒක පිළිගන්න කට්ටිය හිතනවා සම්පූර්ණ බුද්ධ ධර්මයේ චතුරාර්ය සත්‍ය කියලා. තව කට්ටියක් කියනවා නෑ නෑ ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය කියනවා චතුරාර්ය සත්‍ය අන්තිම එක. ඒක දන්නවා බුද්ධ ධර්ම කොහොම දැනගත්තයි කියනවා ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියනවා. තව සමහර කෙනෙක් නේ ඔගේ පටිච්චසමුප්පාදයක් තියෙන්නේ. පටිච්චසමුපාද දන්න බුද්ධ ධර්ම දන්නවා කියලා කියන්න පුළුවන් කියනවා. තව කට්ටියක් කියනවා නෑ නෑ ඕකේ සීල සමාධි ප්‍රඥා කියලා පීවර තුනක් තියෙනවා ප්‍රතිපත් තුන. ඒ ප්‍රතිපත් තුන දන්නවනම් බුද්ධ ධර්ම දන්නවයි කියනවා. තව කට්ටියක් කියනවා නෑ ඕකේ තියෙන රාග ద్వේෂ මොහ කියලා කෙලෙස් තුනක් විතරයි. ওই තුන අයින් කරනවා නම් ඔක්කොම ඉවරයි. ඒ නිසා විිත රාග විිත දෝෂ විිත මොහ වුණා නම් හරි කියලා. මේ විදිහට පොත විග්‍රහ කරලා අන්තිමට කියනවා මේ බුද්ධ ධර්ම කවදාකවත් අනිවචෙන්ට අඩු කරන්න බෑ. මේ විශාල සංකල්ප රාශියක එකතුවක් කියලා. ඉතින් ඒ නිසා මම කලින් කිව්වා බුද්ධාම කියන්නේ බුද්ධ භාවනා භාවනා කරන විපස්සනා විපස්සනා කරන සතිය කිව්වහම අපි අර අර ආරසා විශාල අමාරු කෘත්‍යයක් මේ ලේෂිරත් පහසුවටත් සතියට පිටු කරා කියලා අපි වරදේ බැඳෙනවා. නමුත් මම ඒකට පෙළඹුණේ බුරුම ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කිසි පැකිලීමක් නැතුව සඳහන් කරනවා මුළු බුද්ධ ආගමේම හරය සතියේ අප්‍රමාදී කියන වචන තුල ගන්නවා. ඉතින් මේ පහුගිය දවස්වල ඔය ඔය චාරිකාව යන වෙලාවේදී මට එක්කෙනෙක් ඔය දසුත්තර සූත්‍රයේ අරගෙන කිව්වා සංශ මේ ගොඩාක් කරුණු තියෙනවා මේක මාත්‍රිකා කරගන්න දසුත්තර සූත්‍රයේ මාත්‍රිකා ගන්න මේ චාරිකාව සඳහා කියලා ඒක ගත්තට පස්සේ පළවෙනිම වචනය සාරිපුත්‍ර සංසි සඳහන් කරලා තියෙනවා කතමේ කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ බෞද්ධයාට වඩාත් උදව්පකාර කරන එක ධර්මය මොකක්ද කියලා උන්වහන්සේ අහනවා. ඒ කියන්නේ මම අර කාලයක් හොය හිට ප්‍රශ්නයක් අහන උන්වහන්සේ මුළු බුද්ධ ආගමෙම වඩාත්ම උදව්පකාරන දෙයි. උන්වහන්සේ මුත්‍ර දෙන අපමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. අප්‍රමාදයයි මේ බුද්ධ ආගමේ තියෙන උදව්පකාර කරන දේ. ඉතින් අද ඉන්න බෞද්ධ ජනතාවෙන් අහන්න බාන්න බුද්ධ ඥානසේ දේශනා කරපු එකේ හර පද්ධතිය මොකක්ද කියලා. කී දෙනෙක් කීයක් උත්තර දෙයි එක්කෙනෙක් කියයි චතුරාර්ය සත්‍ය කියලා තව කෙනෙක් පටිච්චසමුප්පාදේ කියයි තව කෙනෙක් කියයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා තව කෙනෙක් කියයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා රාග ද්වේෂ මොහ කියයි සීල සමාධි ප්‍රඥා කියයි নানা ප්‍රකාර දේවල් කියාට මට සාධාරණ සැකයක් තියෙනවා මේ භාවනා කරන ලෝකේවත් මේ වැදගත්න බුද්ධ වචනය වටිනාම දේ බහුකාර්ය ධර්මයේ මේක සිංහල කියන බහූපකාර ධර්මයේ අප්‍රමාදේ කියලා කියන්න පුළුවන් කෙනෙක් කවදාකවත් මම තාම දැකලා නැහැ. මම මෙච්චර බෞද්ධය හම්බුනාට Tamanට වැඩි යුතු ප්‍රධානම දේ වැදගත්ම දේ අප්‍රමාදේ කියන කෙනෙක් මට තාම හම්බෙලා නැහැ. බුරුම ස්වාමීන් වහන්සේ විතරයි මම ඇහුවේ. ඉතින් මේ සාරිපුත්‍ර සාන්තිකේ මේ දසුත්තර සූත්‍රය අපිට තාම හම්බෙලා නැහැ. අපි ඔක පැත්තක තියමු. කයින් හරි අහන්න අප්‍රමාද කියන්නේ මොකද්ද කියලා බෞද්ධෙක් හම්බෙලා එකෙකුට උත්තර දෙන්න පුළුවන්ද කියලා? කිසිම තැනක බණකටවත් මොනම තැනකටවත් උගන්වන දහම් පාසල් පොතක්වත් දැකලා තියෙනවද? බණකට හරි සඳහන් කරන දැකලා තියෙනවද? ඉතින් අපි කියනවා ශ්‍රමණේ දකින්නක හොඳයි. ශ්‍රමණේ දැක්කට අහන කෙනා හෝ කියන කෙනා තුල ධම්මානුධම්ම ප්‍රතිපදාව ධර්මයේ සාය යනුව හැසිරෙන්න පුළුවන් ක්‍රියාපටිපාටියක් විස්තර කරලා දෙන්නේ නැතුව අපි මේක මහ විශාල දෙයක් කියලා පොට්ටෙනි කරේ තියන ඇවිද්දට අහන මිතිය අපිට ඒකෙන් අර්ථයක් නැත්තම් ඒ දර්ශනය හෝ ඒ දැකීමෙන් ඒ Tamanට අර්ථ සිද්ධියකුත් නැහැ ඒ පුතුලෙන් වෙන්නේ නැහැ. මං කියන්නේ උග්‍ර වශයෙන් බහූපකාර වශයෙන් වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් පැහැදිලිව මට හිතෙනවා අපිට අප්‍රමාද ධර්මයේ කියලා දෙනවනම් අප්‍රමාද කියන්නේ මේකයි කියලා අර්ථකථන දෙනවනම් ඒක දැනගත්ත මටත් හිතා ගන්න පුළුවන් මම දැන් සමන ධර්ම දාන්නවා මට සමන ධර්ම කියලා දෙන්න පුළුවන් ලෝකෙ ඉන්නවා කියන එක මගේ ජීවිතයේ සිද්ධුනේ අහම්බෙකින් මට මේක කියලා දුන්නේ සුද්දෙක්. සුදු ආම්තුරුකෙක්. ඒකල මුළු සිංහල ජාතියටම බැන්න. මේක මේ ධර්මද්වීපේ කියා ගන්න අපි තමයි ලෝකෙට බුද්ධාම කියලා දුන්නේ කියලා දෙන්න දන්නවා. ඒක එක්කක්වත් දන්නේ නැහැ බුදුහාමුදුරෝ දේශනා කරපු වැදගත්ම දේ අප්‍රමාදී කියන්නේ කවුරක්වත් දන්නේ නැහැ. ඇත්තටම මම දැනගෙන හිටියෙත් නෑ ඒ වෙලාව. ඉතින් මේ අපි මේ භාවනා වැඩමුළු පවත්වමින් භාවනා මධ්‍යස්ථාන හදමින් අපි බුද්ධහම උරලා ගන්නට කාටවත් කොන්ත්‍රාත්යක් අරගන්නේ අපි පෙන්ලා දෙන්න හදනවා මේ අපි ඉගෙනගත්ත දේවල් වෙනේ වැඩිම උපකාරක ධර්මය. Tamanට ආධාර උපකාර වෙන ධර්මය මේකයි කියලා හෝ දන්නවනම් ඒ මනුස්සය කරගෙන ආව පින්කම් ටික එදා ඉඳලා ගොනුවකට එනවනේ. ඊට පස්සේ ඒකනේ නැවත නැවත භාවිත කරන්නේ නැවත නැවත බහුවකාර ධර්මනේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒක සඳහා අප්‍රමාදය කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ සඳහන් කරනවා ඒකක ධර්ම සාකච්ඡා කරන්න ලස්සනට ඒකක 10ක් විස්තර කරලා ධර්ම 10ක් විස්තර කරලා බහුකාර ධර්මයේ වැඩි යුත්ත අතහැරිය යුත්ත ආදී වශයෙන් ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා ඛතමෝ ඒ ද්වේ ධම්මා බහුකාරා. Tamanට වැඩියෙන්ම උදව් කරන ධර්ම දෙක මොකක්ද වැඩියෙන්ම උදව් කරන ධර්ම එක නම් අප්‍රමාදේ වැඩියෙන්ම උදව් කරන ධර්ම දෙකක් යුගලයක් ඈඳුත් මොකක්ද යවොත් සත්‍ත්‍ච සම්පජාන මේ අප්‍රමාදය හෝ සති සම්පජාඤ්ඤය දෙක තමයි අපි දත යුත්තේ දන්නවනම් අපිට ශ්‍රමණේක හම්බුණා එහෙම නැත්නම් අපේ තුල සමධර්ම වැඩෙන්න පටන් අරගත්තා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. නමුත් එතෙන්ට යනකොට අපිට જાතියක් වශයෙන් කියන බලන්න තාම සතිපට්ඨාන සූත්‍රයෙන් නම් අගේ කිරීමක් කරනවා. සතිපට්ඨාන සූත්‍රය අඩුගානේ අහන්න සතුටුයි කියන්න සතුටුයි වටිනා එකක් කියලා දන්නවා. නමුත් ඒක ඇත්තට මොනවද කරන්න කියලා තියෙන්නේ කියලා. ඊට ප්‍රශ්නයක් කාලේ තමයි ස්වාමීන් වහන්සේ මේ සෝවාන් මාර්ගාංග වඩන්නේ කොහොමද කියලා. බුදුජානනාංශය ඒවා කියලා නෑ අපිට. බුදුජානනාංශය කියලා තියෙන සතිපට්ඨානේ වඩපත් කියලා. වඩනකොට අරක හම්බ වෙයි. එහෙම නැත්නම් මේ සෝවාන් මාර්ගංග වැඩිම, සකදාගාමී මාර්ගංග වැඩිමක් කරන්න අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. අපිට ගියන් විචයෙන් වර්ග කීම් තියෙන කෙනෙක් වශයෙන් කළ හැක්කක් බුදුහාමරෝ දේශනා කරා. ඒක කරගෙන යනකොට මේ කියන ওই කියන ආනිසංසතික ලැබෙනවා. ඉතින් ඒ නිසා මම කැමැති විනාඩි 5-10ක් අරගෙන මොකද්ද මේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ වීම සඳහා බෞද්ධයාගේ પરමාර්ථ ඉෂ්ටවීම සඳහා අවශ්‍ය කරන ආව මේ අප්‍රමාදී කියන්නේ මොකද්ද? එනත මේ සත්‍ය කියන්නේ මොකද්ද කියන එක දවසේ ධර්මදේශනාවට අඩංගු කරන්නේ මම මේ විනාඩි 40ක් විතර මේ සඳහා වෙලා අරගෙනයි. ඒ සඳහා අප්‍රමාදය කියලා කියන්නේ අපි ඊයේ තිබුණා මේ සුබෝධාරාමයේදී මෙන්න මෙහෙම මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තිබුණා. ඉස්සල කොටස විස්තර කරලා තිබුණා භාවනා කරගෙන යනකොට කරනකොට නිින්දට එනවා. මම දන්නේම නැතෝ නිින්දට වැටලා නැගිටිනවා. නමුත් ඔබ වහන්සේගේ බණ අහලා අහලා දැන් යනකොට ස්වාමීන් වහන්සේ මට පේනවා ඕනම දෙයක් හට ගන්න හැරිය පටන් ගන්න තැන දැක ගන්න පුළුවන් නම් ඒ පටන් ඒ ධර්මතාවය අපිට නතු කර ගන්න පුළුවන් බවක් පේනවා මම මෑතක ඉඳලා කිවිසුමක් අනේ ගැන හදෑරුවා කිවිසුම හට ගන්න එක තැනට යනකම් අපිට දැනෙන්නේ ඒ ටික දැනගන්න පුළුවන් නම් අපිට කිවිසුමක් යන්නේ නැතුව කිවිසුම නතර කරගන්න පුළුවන්. ඒ මට්ටම පෙන්නට පස්සේ නතර කරන්න බෑ කිවිසුම කොහොමදක් යනවා. ඒ නිසා හොඳට සතියෙන් බලාන ඉඳලා සීතල වෙලාවේ තෙමිලා කිවිසුමක් හටගන්න මේ ගොඩ නැගීගෙන එනකොට එතන ආපෝ ධාතුව කිපීමක් සිද්ධ වෙනවා. අන්නේ මුල් කොටස් දකිනවනම් ඒ කිවිසුම යන්නේ නැතුව පිපිරීමක් ඇති වෙන්නේ නැතුව කිවිසුම මග අර ගන්න පුළුවන්. කැස්සත් මග අරින්න පුළුවන්. ආදි වශයෙන් මේ යමක් හට ගන්නකොටම පමා නොවි දැක්කොත් අපි ධර්මයේ වශී කරගත්තා වෙනවා. පමාවට අප්‍රමාදය අනිත් පැත්ත අප්‍රමාදය කියලා කියන්නේ පමා නොවීම යමක් පමා වෙලා දැනගත්තොත් පමාවේ දුර්ලභමක් වශයෙන් අපි ධර්මයට දාස වෙනවා. වාල් වෙනවා. පමානොවි දැනගත්තොත් හට ගන්නකොටම ඇති වෙනකොටම ඒ ධර්මය අපිට පාලනය කර ගන්න පුළුවන් තත්යකටපත් වෙන නිසා අපි මේ අප්‍රමාද තුලින් කරන්නේ මොකක් හරි ඒක අරමුණක් යාලු කරගෙන මොකක් හරි ඒක අරමුණක් මූල කර්මස්ථානය කරගෙන මොකක් හරි ඒක අරමුණක් නිමිත්තක් කරගෙන ඒ අරමුණ හට ගන්නවත් එක්කම පෙරපසු නොවි ඒක හට ගන්නා තැන දක්වාම නැවත නැවත බැලීමට අනුපස්සනා කිරීමට විපස්සනා කිරීමට අප්‍රමාදී කියලා කියනවා ඒ නිසා අපි ගත්තොත් මේ ආස්වාද ප්‍රසවාසයේ වගේ ආරමුණක් ආධුනික ආස්වාද ප්‍රසවාසයේ දකින්න හොඳටම ගොරසු වුණාට පස්සේ මේ ලොකු සංජය පොතේ එළියට තියෙනවා නාස්පුඩු පුරවාගෙන යන තරම් වේගයක් ආවට පස්සේ තමයි ආශ්වාසය මේ නාස්පුඩු හැප්පෙනවා කියලා තේරෙන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා ආශ්වාසය පටන් අරගෙන ඉවරයි. ආශ්වාසය පටන් ගන්න තැනේදීම දැන් එන්නේ ආශ්වාසයක් එකේ මුල් හරිය මට අහුවෙන්නේ දැනෙන්නේ නැහැ. නමුත් මම ඒකට උනන්දු වෙන්න ඕනේ කියලා දැක ගන්න නම් එයා දැනගන්න ඕනේ ආශ්වාස ප්‍රශ්වාසයේ මූල කර්මස්ථානයේ බවත් ඒකේ හිත පිහිට පිහිටලා පුරුද්දකොත් දැන් ඊගාවට එන්නේ අප ආශ්වාසයක් මම එන්නත් ඉස්සරලම ඒ සඳහා අප්‍රමාදව බලා සිටියොත් ආශ්වාසයේ පෙළගෙන හැටි දැක්කයි. ඒක හරියට ਸਰවචාන්සය පෙන්වන්නේ ඉර නගින්න ඉස්සෙල්ලා සූර්යස්ත බික්කවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යතිතං අරුණුග්ගං කියලා තියෙනවා ඉර නගින්න ඉස්සෙල්ලා අරුණ නගින. අරුණ නගිනකොට තමයි ඉර නගීම පටන් ගන්න. ඉර පොළවෙන් නැත්තම් සිටිජෙන් නැත්තම් කඳ කපාන එන්නේ ඉස්සෙල්ලා අහසේ වාටන සංයෝගයේ ලොකු වෙනසක් ඇති වෙනවා. යම් කිසි කෙනෙකුට ඉර නගීම දකින්න ඕන නම් ඉර නගින්න පැය භාගයකටවත් කලින් එතෙන් ගිහිල්ලා බලාගෙන අන්ධකාරය අඩු වෙන හැටි, රතු පාට ආලෝකේ එන හැටි, අරුණුවන් පාට සුදු පාටේ නැටි ඊට පස්සේ ඉරේ නැටි දැක්කයි. ඉතින් ආවට පස්සේ දැක්කට අපිට ඉර නැගීම පේන්නේ නැහැ. ඒ වගේ තමයි ප්‍රසවාසය හෝ ආශ්වාසය දකින්න ආශ්වාසයේ ඇවෙනකොට දැනුණා වැටුණා තේරුණයි කියලා කියන්නේ ඒක මෝරලා ඉවරයි. අපිට නැවත නැවතත් එද්දී ඒකේ මුල දකින්න ගන්න උත්සාහයක් තියෙනවානේ මම දැන් ආශ්වාසයේ එනකොට මට ලෑස්තිලා ඉන්න පුළුවන්. පිට පිට දුවන එකක් නැහැ. මට දැන් ඉස්සරහට එන ආශාස ප්‍රසවාස කීපයක් බලන්න පුළුවන් තරම් විශ්වාසය ඇති වෙලා ආශාසය එනකොටම පමා නොවි ඒකට අවධානය යොමු කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා අප්‍රමාදව අරමුණු දිහා බලනවා කියලා. යම් දවසක යම් කෙනෙකුට මේ ආශාස ප්‍රසවාසයේ මුලත් එක්කම දැක්කන්න පුළුවන් නම් එයාට කිවිසුමක් හටන් ගන්න හැටි කැස්සක් හට ගන්න හැටි තරහවක් හට ගන්න හැටි ද්වේෂයක් හට ගන්න හැටි ආශාවක් හටගන්නේ නැති හැම ධර්මෙම හටගන්නේ එකම තාලෙ. ඒක මතු වුණාට පස්සේ ඒක පාලනය කරගන්න බැරි වේගයක් ආවට මේ මුල් ප්‍රදේශයේදී ඒක පාලනය කරගන්න පුළුවන්කම තමයි ඔය සටන් උපක්‍රම වල පුහුණු කරන්නේ. පහර ගහන්න ඉස්සෙල්ලා පහර වෙනතකට යොමු කරුවොත් ඒ කෙනාට ප්‍රතිමලව මෙල්ල කරන්න පුළුවන්. හැම සටන් උපක්‍රමයක්ම කරන්නේ පහර Java කැවෙන්නේ ඉස්සෙල්ලා පහර වෙන පැත්තකට යොමු කරනවා. මේක තමයි මාෂල් ආර්ට්ස් කියලා කියන්නේ. මේක තමයි බුදුහාමර අපට උගන්ලා තියෙන්නේ. අපි දැනට දකින්න හැම එකක්ම ඒවා මෝරලා ඉවරයි. දැන් අපි දකින්නේ වෙස් බැඳපු වෙස් නැට්ටු. වෙස් බඳින හැටි පෙන්වන්නේ නැහැ. උදේට අපි ගෙනියලා පෙන්නනවා ওই නටු වෙස් හැංගියන්ගේ වෙස් බැඳට නටන්න එළිය කියලා කතාවක් තිබුණාට කවදාත් වෙස් බඳින හැටි පෙන්වන්නේ වස්වදිනොයි කියලා කියනවා. විශ්වන්දින එක මොකද විශ්වන්දින්න ඉස්සර නිකන් කැහුට්ටෙක් ඔය විශ්වන්දින්න විශ්වන්දර පස්සේ මේක රජා වගේ උඩ පැන්නට ඔක්කොම පිම්බිලි ඔක්කොම කරන්නේ පිටිපස්සේ තිරේ. ආන ඒ ටික බලන එක තමයි මේ විපස්සනාදී අපි කරන්නේ. ආස්වාසේ හටගන්න ඉස්සෙල්ලා කොතනදලා එන්නේ කියලා බලන්න. ප්‍රසආසේ හටගන්න ඉස්සෙල්ලා කොහෙන්ද එන්නේ කියලා බලන්න. අපි ගෙම්බෝ දැක්කට ගෙම්බ වටේ පටන් ගන්න මාළුවෙක් විදියට කියලා අපි දකින්නේ නැහැ. කෙම්බ දකින්නට ඔබේ ජීවියක් බවට පත් වෙලා ඉවරයි. ඒකට වතුරේ ඉන්න පුළුවන්, ගොඩේ ඉන්නත් පුළුවන්. මොකද එන්නේ ඉස්සල්ලා ඒක ඉස්කෙඩියක් වශයෙන් ඉඳලා සම්පූර්ණ ජලජ ප්‍රාණියෙක් වශයෙන් ඉඳලා බාහිර කරමල් ඇති කරගෙන වලිගේ හදාගෙන හැම කොරස් කරගෙන ගෙම්බෙක් බවට පත් වුණා පස්සේ ගෙම්බ කොහෙද එන්නේ කියලා බැලුවොත් සම්පූර්ණ සත්ත්ව පරිණාමය තියෙනවා. ඒක සෛලී ජීවියෙක් වශයෙන් වතුරේ පටන් ගන්න මාළුවෙක් බවට පත් වෙලා ඔබේ ජීවියෙක් බවට පත් වෙලා එළියට එනට. ඒ වගේම මිනිස්සෙක් මේ බවට එන්නේ ඉස්සෙල්ලා කලල අවස්ථාවට එක බැලුවොත් යම්බගේ මිනිස්සගේ එක වගේ. නමුත් අපි තිඹිරිගේ පැත්තට යන්න දෙන්නේ නැහැනේ වැඩි හිටියෝ මිසක බාලේ ඉන්න. බබාලා හම්බෙන්න හැටි පෙන්වන්නේ නැහැ. ඒක වහලනේ කරන්නේ. පිටිමෙන්ට යන්න දෙන්නේ නැහැ. ඒ ඔය එංගලන්ත විප්ලවය වෙන්නේ ඉස්සෙල්ලා ප්‍රසූර ප්‍රසව වේදනා නාරිවයිද ඔක්කොම කාන්තාවන් විතරයි කරලා තියෙන්නේ. ජෝර්ජ් රජුරෝ යා බැලුවා මේක මොකද ගෑනුන්ට විතරක් අංගලා තියෙන්නේ පිරිමින්ට නාරි වෛද්‍ය විද්‍යාව සහ ප්‍රසව වේදනාව ඉගෙනුවාට පස්සේ ඒ ඒක විතරක් කරන හිටපු වින්නුවාම අම්මලයි ඒ දරු ප්‍රසීතියේ කටයුතු කරන මිනිස්සු গুপ্ত විද්‍යාකාරයෝ විදිහට මරලා දැම්මා. මරලා දැම්ම අද ප්‍රසව වේදනාව ගන්නන්නේ පිරිමි. ඉසරෝක සම්පූර්ණ වහලා කෙරුවේ. ඒ මොකද අපේ මුළු පද්ධතියම තියෙන්නේ ආරම්භයේ වහලා තියෙන්නේ. පෙස් බඳින්නේ හැංගිලා. දරුවා හම්බ වෙන්නේ තිඹිරිගේක. බුදුරජාණන්සේ අපිට පෙන්නලා දෙනවා හටගත්තට පස්සේ පේන්නේ මෝරච්ච දෙයක් මිස ප්‍රകൃතිය බලන්න නම් හට ගන්න තැනට යන්න ඕනේ. ඒ කියන්නේ අපි දකින්නේ පමා වෙලා. අප්‍රමාද වෙනවා නම් ඒක ඊට චිත්තක්ෂණ කලින් බලන්න. මේක තමයි ආස්වාස් ප්‍රසවාසයේදී අපි ගාකල් භාවනා කරනවා කියලා කියන්නේ නිකන් හුස්ම දිහා බලාගෙන පැය ගාණක් ඉන්න එක හොඳයි. නමුත් එnde end end end ඒ හුස්ම කොහේ ඉඳලාද එන්නේ මේ පේන මට්ටමට එnde චිත්තක්ෂණයට ඉස්සලා මේක කොහෙද තිබුණේ කියලා මුලත් එක්ක හිත මුලත් එක්ක ආශ්‍රව ප්‍රසවාස බැලීමට පච්චේ පරිග්ඝා ඥානෙ එහෙම නැත්නම් මුලත් සමග අරමුණ දැකීම පටිච්ච සමුප්පාදය නිසා හට ගැනීම සාපේක්ෂතාවයේ ওই සීරම අද විද්‍යාවේ තියෙන අන්තිම ගැඹුරු කොටස තියෙන්නේ මේ හුස්ම මිටි කරු කරගෙන නැවත පේන මේ ආස්වාසි කීකරු කරගෙන ඒක මුලට අදින්න දන්න කෙනා. ඒක අද PhD එකවත් කරලා ඉවර කරන්න බැරි තරම් විශාල අධ්‍යාපන ශිෂ්ටයක් නමුත් ਸਰවඥාන්සේ කිසිම පරීක්ෂණාගාරයක් නැතුව තමන්ගේම හුස්ම පරීක්ෂණයට ලක් කරලා ඒකේ මුලට ඇදීම කොහෙන්ද මේක එන්නේ කියලා බලන එක දන්නවනම් ඒකට අප්‍රමාදී කියනවා. ඒ දන්න මනුස්සයා තුළ සමන ධර්ම ඒ ධර්ම දැනගෙන කියලා දෙන්න පුළුවන් නම් ලොකු සාසන සේවාවක්. ඉතින් එතන තමයි සමනානංච දස්සනං කියන එක තියෙන. ඉතින් එහෙම නැතුව අපි දන්න කියන ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. බණ භාවනාවක් කරලා තිය ආශ්‍රව ප්‍රසවාස භාවනාවක් කරලා සතිපට්ඨානයක් ආනපන සතියක් නොකරපු කෙනාට මෙවැනි ස්වාමීන් වහන්සේ නමක් කිව්වොත් පුළුවන්තරම් නිස්සද්ද වෙන්න සීතල වෙන්න එක තැනක වාඩි වෙන්න ආශ්‍රව ප්‍රසවාසයේ බලන්න. ආශ්‍රව ප්‍රසවාසයේ මුල බැලීම තමයි කාරණාව කියලා. කල්දාවත් භාවනා කරන්න වාඩි වෙච්ච නිත මිනිස්සුකට කලයේ මොනින් නැමලා වතුරක් කිරුවා වගේ මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් සොමනියා දැකලා ඒ සොමනියාගෙන් ධම්මානුදම ප්‍රතිපatti ගන්න අප කොච්චරක් ලෑස්තිලා ඉන්න ඕනද කියලා බලන්න. ඒ කියන බණේ තේරෙන්නේ. ඉතින් ඒ නිසා ශ්‍රමණයා ගාව විතරක් නෙමෙයි ශ්‍රමණ ධර්ම තියෙන්න ඕනේ අහන කෙනා ගාව තියෙන්න. ඉතින් ඒ ටික ගණ්ඩ මේ කියන අප්‍රමාදයේ ගණ්ඩ අපිට තියෙන උපකරණය තමයි සති. අපි මොනවා හරි අරමුණක් නිතර හම්බ වෙන ප්‍රත්‍යක්ෂණය කළ හැකි උදාසීන අරමුණක් අරගෙන අපි පුළුවන් තරම් ඒකත් එක්ක ඇසුර වැඩි කරනවා. දවසේ වැඩි වේලාවක් පුළුවන් තරම් මේ ආස්වාද ප්‍රසවාසයේ කම්මැලි කරන ඒකාකාරී අරමුණක් වුණත් ඒකේ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ආස්වාද ප්‍රසවාසයේ කීකරු කරගත්තට පස්සේ හාද කරගත්තට පස්සේ මූණට මූණ දාලා අල්ලගත්තට පස්සේ තමයි ඒක හට ගන්න තැන බැලීමට අපිට අවස්ථාවක් ලැබෙන්නේ. මේසා හිතෙන්න ගිහිල්ලා නැති කෙනා මුල බලන්න ගියාට වැඩකුත් නැහැ. මෝරවට පස්සේ මුල නොබල හිටියොත් ඒත් වැඩකුත් නැහැ. නිසා මෙවැනි ධර්ම විශ්වර කරන ශ්‍රමණෙක් හිටියට අහන කෙනා කියන්නා කෙසේ කිවත් අහන්නා සීබුද්ධියකින් නෙවෙයි නම් අහන්නේ ඒක සමනානංච දර්ශනක් වෙන්නේ නැහැ ඒක මංගල කාරණාවක් වෙන්නේ නැහැ දැන් මේ අස්සජී ස්වාමීන් වහන්සේ දැකපු ඒ මේ කෝලිත පරිබ්‍රාජකයා අසේෂාණන්ස කිව්වා මම මේ ළඟදී පැවිදිච්ච කෙනෙක් මට ධර්මෙච්චර තේරෙන්නේ මට කියලා දෙන්න තේරෙන්නේ. එතකොට කිව්වේ මොකද්ද? මේ පරිබ්‍රාජක ඔබ වහන්සේ දන්න විදිහට කියන්නේ මම දහසක් නැයින් තේරුම් ගන්නවා. කියන්නේ මේ තරම්ම ඉරක්ක සමජ නාඩගම දැකලා ත්‍රිවේද පාරකු වෙලා අසජ්ජාමතුල දකින්නට තරම් අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසා ඔබ වහන්සේ දන්න විදිහට කියන්නේ මම දහසක් නැයින් තේරුම් ගන්නම් කියලා පස්සේ තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයා පෙනී හිටියේ. ඒක නිසා ඒ කියන්න කෙසේ කිව්වත් මේ අහන්න පුදුමාකාර ලෑස්තියක ඉන්නේ. ඉතින් මේ වගේ පිරිසකට බණ කියනකොට උඟ දෙනෙක් බුද්ධි ඒක ඉතින් අහන්න දෙයක් නැහැ ඒක ඉතින් වළක්වන්න බෑ. ඒගොල්ල අරමුණු කරන්නවත් එපයි කිය. හැබැයි ඒ ඉඳගෙන එක්කෙනෙක් දෙන්නෙක් අහුලනවා මේවා. යාගේ වෙලාව ආවනම් එයා මේ මට්ටමට භාවනා දියුණු කරලා තිබුණා එයා අහුලනවා එයා ගැන හිතලා තමයි බණ කියන්නේ. ඒ සරුවචනාංශයේ සවැත්නුවර ජේතවනාරාමේ බණ දේශනා කරද්දී ඒ සවැත්නුවර හිටපු ඒ සුපපුත්ත කියන කුෂ්ඨ රෝගියා කෑම හොයාගෙන යන ගමන් සිරිත පිරිසක් මේ වගේ වාඩිලා ඉන දැක්කා එයා හිතුව දන්සලක් කියලා. එයා හිතෙන් හේතුල බලනකොට කට්ටිය නිස්සද්දව අහගෙන ඉන්න එක්කෙනෙක් කතා කරනවා. එයා හිතුව දැන් මේ කුෂ්ඨ රෝගියා කොහොමද බැනුම් අහන මනුස්සයනේ මේක මැදට ගියොත් බැනුම් අහන්න වෙයි කියලා සෙනඟ පිටිපස්සේ වාඩි වෙලා ඔය කියන දෙයක් කමන්නේ අහගෙන ඉන්න ඕනයි කියලා අහගෙන ඉන්නකොට මනුස්සයාට මේ බුදුරජාණන්සේ කින්දේ තේරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන්සේ පරීක්ෂා කරලා බැලුවා බණ අහන කට්ටියකින් කී දෙනෙක් මොන මොන කල්පනාවලද ඉන්නේ කියලා. මේ ආසනේ පනපු අටාත්ත පූජා කරපු ආරාධන කරපු එක්කෙනෙක්වත් බණ අහන්නේ. ඒගොල්ලෝ අතීතේ අනාගතේ මේ දැන් ඇවිල්ලා වාඩි වෙච්ච අර කුෂ්ඨ රෝගියා ඌ බණහන්. බුදුරජාණන්සේ බණ කිව්වේ ඌට. ඒකට අටුවාචාරින් වහන්සේ අහනවා දැන් මේ කුෂ්ඨ රෝගියාට කොහොමද දානානි සංස බුදුහාමර උගන්වන්නේ කියලා. එක හිඟන්න. ඌට කොහොමද දානීය ආනිසංස කියලා දෙන්නේ? එතකොට කියනවා සුපබුදු කුටියට ඇහුණලු බුදුහාමරන්ගේ දානේ ගැන විස්තර කරනකොට අනේ මං යණ යන තන අතපාල ඉඟාන කන මම මං කවද දානයක් දෙන්නද මට මේ බුදුහාමරෝ කියනවා මේ බණ කියන එක න දන් දෙන්න කියලා මට නම් තේරෙන්නේ ඊට පස්සේ ආයතනවල මට කවදා හරි එක සැරේ පිටු දෙකක් හම්බුනොත් මම එකක් දන් දෙනවා. අදිෂ්ඨානයක් ගත්තලු මන්ට එක සැරේ පිටු දෙකක් හම්බුනොත් මම කවදා පිටු පහකයක වඩගින්නක් තියෙන මිනිහෙක්. පිටයි හම්බ පිටු දෙකක් හම්බුනොත් මං දාන දෙන්නම් කියන අදහස මිනිහට අදිෂ්ඨාන වශයෙන් ඇති වුණා. ඒක කියනකොට අපේ කටුකුරුන් සසංශ කියනවා ওই කාලවිලේ ඉන්න මිනිස්සු කියනවා බන ඛණ්ඩයයි ඔය කියා කරි අම්බ කරපල්ලා ඔය කට අරගෙන බනහන ඉඳලා තිය වැඩක් නැහැ කියලා බණ අහන වෙනුවට අපි කිය කරේ හම්බ කරන්න හදනවනේ. සුපබුද්ධ කුටි බණ ඛණ්ඩයයි කියලා අහක දැම්මේ නෑ බණ ඇහුවා. එතන හිටපු එක්කෙනෙකුටවත් ඇහිලා නෑ. ඊට පස්සේ බුදුන්සේ සීලානුසංසනාව දේශනා කළා. එතකොට මේ මනුස්සයාට හිතුණා මට කොහොමඩක්ක සතුම් මරන්න වෙලාවක් නෑ. එයින් ගන්නනේ. හොරකම් කරන්නත් බෑ මිනිසුන්ගේ අනුකම්පාව දිනාගෙනනේ ඉන්න තියෙන්නේ. කාමීත්‍යචාරය කොහොමඩක්ක කවුරුත් ලඟ වෙන්නේ නෑනේ. නිකම්ම Brahmachari. එමේ මේ කුෂ්ඨ රෝගියා හින්දා. බොරුව කේලම හිසචන පරිසවචන ගන්න බෑ සමාජයේ යකෝ දැන් මේ මම කුෂ්ඨ රෝගියා වුණාට දාණයෙන් කචල් තිබුණට මට සීලෙන් කිසිම ප්‍රශ්නයක් නෑ මට සතෙක් මරන්න වෙලාවකුත් නෑ. හොරකමක් කෙරෙන්නෙත් නෑ මම කාමීත්‍යාචාරෙත් නෑ බොරුව කේලම හිසචන නෑ යකෝ බලනකොට මේක ලොකු මේ තක්විත රාජ પરම්පරාවක් වගේ රාජ්‍ය සම්පත්තියක් වගේ බුදුචානන්සේ සීලානිසංස කියනකොට ලොකු සතුටක් ඇති මේ සතුටෙන් යුක්තව බුදුරජාණන්සේ කියනකොට මේක අනුමෝදන් වීමයි සමාධිය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. තමන් දන් දීලා තියෙනවා නැත්නම් දාණයට අදිෂ්ඨාන කරලා තියෙනවා සීලයක් තියෙනවාට අවිකප්පසාදයක් නැත්නම් අවික්ෂිප්ත භාවයක් නැහැ. ඒ නිසා හොඳට මේ මේ වෙලාවට කණ්ඩ හොයාගෙන ආපේ හංගන්නට සමාධිය පිහිටියා. ඊට පස්සේ කියන මට තේරුණාට පස්සේ ඔක්කොම සෙනග යන්න ඇරලා බුදුරජාණන් ළඟට ඇවිල්ලා කිව්වලු බුදුජානන් වහන්සේ ස්වාමින් වහන්සේ මම මේ කණ්ඩායම අපි හංගන්න. ඊට වහන්සේ මේ අන්ධකාරයේ හිටපු මිනිසෙකුට තෙල් පහනක් පත්තු කිරුවාසේ මට තේරෙනවා වහන්සේ කියන දේ. කැලේක අතරමං වෙච්ච මිනිසෙකුට අත දිගාලා මේ දිහාට ඵලයන් කියනවා වගේ මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. මුනින්නවල තිබුණ කලයක් උඩපැත්ත හැරෙවා වගේ ඔබ වහන්සේ කියන දේ මට තේරෙනවා. අනේ මට ඔබ වහන්සේ ළඟ සරණ දෙන්න. බුද්ධ සරණ දෙන්න, ධර්ම සරණ දෙන්න, සංඝ සරණ දෙන්න කියලා බුදුරණන්සේ ඉස්සරහ ඉල්ල හිටියා. එතකොට බුදුරජාණන්සේ කියලා තියෙනවා මයි ළඟට මේක දෙන්න නම් චිවුරු පාත්‍රා තියෙන්න ඕනේ අම්මගෙන් තාත්තගෙන් අවසර ඕනයි කියලා. ඊන්සේ එළියට යනකොටම හරේක කරන්න මැරුණා. ඊට පස්සේ සංඝයා වහන්සේලා ඇවිල්ලා කිව්වා බුදුරජාණන්සේට මෙන්න මේමයි සංසාර ඊයේ කතා කරපු මිනිස්සු ඔබ වහන්සේලාට බොහොම උදාන ගාතාවක් කතා කරලා ගියා. යනකොටම පිස්සු ඇවිත් දෙනෙක් ඇවිල්ලා ඇනලා මැරලා තියෙනවා. ඉතින් බුදුනාංශික සඳහන් කරතේ මනුෂ්‍ය දැනට තුෂ්ඨ දිවි ලෝකේ තුෂ්ඨ දිව්‍ය විමානක ඉන්නවා කියන්නේ. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ කුෂ්ඨ රෝගියෙක් මේ ශ්‍රමණයෙක් දැකලා ශ්‍රමණයෙක්ගෙන් බණක් අහලා ඒ ටිකට අනුමෝදන් වෙච්ච නිසා තුෂ්ඨ විමානේ ගියාම තුෂ්ඨ විමානේ දෙයියෝ කිව්වල යකෝ කුෂ්ඨ රෝගියත් ආවනේ දිව්‍ය ලෝකේ කිව්වා. මේ හුඟ දෙනෙක් ප්ලෑන් ගහගෙන ඉන්නේ දිව්‍ය ලෝකයන්ට ඔක්කොමලා යන්නේ අපායයි. ඔය ප්ලෑන් ගන්න ඔක්කොමලා යන්නේ අපායි. කුෂ්ඨ රෝගියත් සුපබුද්ධියත් ආවනේ දිව්‍ය රෝගේ කිව්වලු. ඒකලා කියනවා මජන් වැඩ කරන මිනිස්සෙක් හැන්ද වෙනකන් වැඩ කරලා මජන් තෙදි ගලවලා දාලා ඇඟ සුද්ධ කරගෙන සුදු රෙද්දක් ඇඳගත්තා වගේ ගිහිද ගිහික ඇඳුම් ගලවලා දාලා ගිහි කය අතහැරලා දිවි ලෝකේ කියන. ඉතින් අපි ගොඩාක් සැලසුම් කරන ගියාට අපිට සමනේ දකින්න බෑ. අපිට සමණේ කියන දෙයක් ඇහෙන්නේ නැහැ. අපිට සමණේ කියන දෙයක් ඇහුවට ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න බෑ. ඉතින් සරුවච්චන් වහන්සේ කරපු මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේදී උන්වහන්සේ තාකල්යේම ශ්‍රමණෙක් තමයි. සරුවච්චන්සේ ඉස්සරහටපත් වෙලා ඒ ශ්‍රමණෙක්ද නැද්ද කියන එක දන්නේ නැති කී ලක්ෂයක් ඉඳලා තියෙනවා. බුදුරජාණන් තමන්ගේ බුද්ධ දුව දීපු සුප්‍රබුද්ධ රජුරෝ අපායට ගිහින්. බුදුරජාණන්සේට අභියෝග කරලා. ඒසා ශ්‍රමණේක් දැකලා මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. ශ්‍රමණේක් දැකලා ඒක තේරුම් ගත්තේ නැත්නම් ඒකත් අපායට යන කාරණාවක්. ඒසා බුද්ධ ශාසනයක් තියෙන කාලේ තමයි උඟක් අපාය යන්නේ. ඒ මෙච්චර වටින අවස්ථාවක් තිබිලා ඒක විහිළුවට සලකනවා. ඒක නොසලකා ඉන්නවා. ඒ වගේම තමයි ශ්‍රමණේ දැකලා ඒක වැඩගත්තු මනුස්සයාට බුදුහාමුදුරෝ ජීවත් වෙන්න ඕනෙකමක් ඇත්තේ නැහැ. ඕන වෙලාවක ඒක කරගන්න පුළුවන්. ඒකට ලේසිම උත්තරේ තමයි Taman ළඟ ශ්‍රමණ ධර්ම තියෙන්නේ. Taman බණ භාවනා කරන්නේ නැතුව අනුන් මනින්න යන්නත් එපා. මේ ශ්‍රද්ධාවෙන් මැන්නට ඕක හරියන්නේ නැහැ. ප්‍රඥාවෙන් මැන්නට හරියන්නේ නැහැ. භාවනා කරන එකනාට නම් තේරෙනවා මොකද්ද බලන්න ඕනේ ලක්ෂණය. කොච්චරක් මේ කියන එක අප්‍රමාදද? කොච්චරක් මේකේ සති සම්පජඤ්ඤය තියනවාද? ඒ අනුව කෙනෙකුට මැන ගන්න පුළුවන් මම මේ කතා කරන එක නාගේ ඇසුර මට අර්ථ සිද්ධිය සලකන එකක්ද නැද්ද කියලා. මේ විදිහට අපි මේ කරන කියන හැම වැඩකදීම අර්ථය සලකලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ওই කාලේ වුණත් අපිට සද්ධර්මයේ ආනිසංස ලබා ගන්න පුළුවන්. එහෙම නැතු උඟ දෙනෙක් හිතනවා මේ කාලේ මේ බුද්ධ ශාසනය වැඩ ගන්න බෑ. අපිට මෛත්‍රී බුදුහාර දැකපු ගමන් හක් ගාලා නිවන් දකි කියලා. එකම ධර්ම මණ්ඩපයේදී සාදු කියනකොට නිවන් දකි කියනකොට ඔක්කොල හයියෙන් සාදු කියනවා. මට සාධාරණ සැකයක් තියෙනවා මෛත්‍රී බුදු අඳුනාගන්නේ මොකෙන්ද කියලා. මෛත්‍රී බුදුනාසේ ඉස්සරහට ආවට මේ ආවේ මෛත්‍රී බුදුහාමුදුර කියලා අඳුනගන්නේ මොකද්ද ලක්ෂණේ? අපි ශ්‍රමණයන් දකින්නවා කියලා කියන්නේ දකින්නකොටම කියන්න පුළුවන් වෙන මේ අප්‍රමාද ධර්මයක් ගරු කරන සීල සමාධි ප්‍රඥා පුරුණ කෙනෙක්ද කියලා දැනගන්න තමන් ඒහා සමාන එයා සමාන නන්නේ ඉත කිට්ටු සීල සමාධි ප්‍රඥා තියෙන කෙනාට හැරෙනකොට කියන්න පුළුවන් ඒ නිසා අපිට දහසකුත් බුදුන් දකින්න ඇති එහෙම තාමත් අපි සංසාරේ බුදු දකින්න ඇති බණත් අහන්න ඇති පින්මදි වෙන්නදී ඒකයි තාමත් සංසාරයේ. ඉතින් දැනුත් ඒක කියා මෛත්‍රී බුදුහාමරෝ ගාඩ ගියා ස්කෝලර්ෂිප් එකකින් වගේ බුද්ධ නිවන් ලැබෙන්න හම්බ වෙයි කියලා හිතනවනම් ඒක නිකන් මුරුක්කු කන්නා වගේ වැඩක් ඒක බොරුවක් විතරයි. අද හෝ ඒ කල යුතු අප්‍රමාද ධර්මයේ සති සම්පජාඤ්ඤය කියන්නේ මොකද්ද කියලා දිනු කරගෙන යනවනම් ශ්‍රමණයන් දකින්න පිට යන්න ඕනේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ශ්‍රමණය දකින්න පුළුවන්. Taman අප්‍රමාදීව ගත කරන හැම චිත්තක්ෂණයකම සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම Taman ශ්‍රමණේක් බවට පත් වෙනවා. එහෙම නැතු ඉස්සරහ බුදුහාමුදුරු ඉස්සරහ හිටියත් අපි ඉන්නේ සතියෙන් සම්පජඤ්ඤේ නෙවෙයි නා අප්‍රමාදීව නෙවෙයි ප්‍රමාදයට වැටලා මදයට වැටලා නම් මේ බුදුහාමුදුරු කියලා අඳුර ගන්නවත් බෑ. ඒ නිසා එකම චිත්තක්ෂණයක්වත් අහක නොදා ශක්ති ප්‍රමාණය අදට වැඩිය වැඩි හෙට අප්‍රමාද ධර්මයේ වඩ아가න නැත්නම් සති සම්පජඤ්ඤේ වඩා ගන්න අපිටත් මේ ධර්ම දේශනාවත් මංගල සූත්‍රයත් එක්කසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මේ සමනානංච දස්සනං මුල් කරගත්ත ධර්ම දේශනාව මෙතන સમાપ્ત කරනවා. සියලු දිනාටම තමන් මේ කරගෙන යන වැඩ තව තවත් ආඩම්බරයකින් තෙදකින් ශ්‍රද්ධාවකින් යුක්තව කරගෙන යන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සැලසුම් කළ පරිදි මේක තමයි දවසේ අවධාන ජවනිකාව නමුත් පිම්පමින වීමකට එත්තාවතා ಜಾති ගාථා සජ්ජානා කරන්න ඉස්සෙල්ලා මම කැමති අහන්න වෙන කාට හරි මේ සම්බන්ධව ප්‍රශ්න විචාරතුමට පිළිවිලි හෝ අහන්න බැරි වෙච්ච මොනවාරි වෙන කියන්න යමක් තියෙනවද එහෙම නැත්නම් අපි පින් අනුමෝදන් කරලා වැඩසටහන් නිම කරන්නයි බලාපොරොත්තු දැයි විශේෂ ප්‍රශ්නයක් නැති බව පේන්නේ ඒ නිසා මම යෝජනා කරනවා අපි ඔක්කොම එකතු වෙලා එත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමෙන් මෙවැනි වැඩපිළිවෙල සම්වාද සම්පාදනය කිරීමේදී කොටනගලි ස්ථාන ඇති කරපෝ පිනී නොපිනී උදව් කළා වූ ඒ සීලූම සත්පුරුෂන් අපි මේ දවස පුරා රැස් කර ගන්නා ද කුසලයේ දකිත්වා අපි ඊයත් අංගෙනියෙන් කරන මේ අනුමೋದනා පිළි අරගෙන ඒ සතුටු සිත් ඇති කර ගනිත්වා ඉදිරියටත් අපි කරන්නා වූ සියලුම සාසනික කටයුතු වලට මේ වාගේම අනුග්‍රහ දක්වත්වා කියලා අපි සාදුකාරය පවත්වනවා. ඒ වගේම අපි එක එක්කෙනෙක් විශාල ණය පරපුරක් නියෝජනය කරනවා. ඒ සියලුම ඥාතින් මෙවැනි ධම් සභා මණ්ඩපයක ඉන්නවනම් ඒ තරම් හොඳයි. නමුත් අපි නැති අය වෙනුවෙන් ඒ ඥාතින් වෙනුවෙන් අපි මේ වෙලාවේ ඥාතින්ට පින්මමනෝදන් කරන ශීර්ෂයෙන් අපි ඉල්ලා හිටිනවා. ඉන්නා තැනක සිට ඒ ඥාතින් අපි මේ කරන පින් අහලා දැකලා පිටිසේ ඉඳලා සාදු කියලා අනුමෝදන් වෙන්නාසේ ඉන්නා තැනක සිට අපේ සාදුනාදේ අහලා පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාතිගුණිය සාදුකාරය අප අපටත් මේ කුසලයේ එකසේ හේතු ආසනාව වෙමින් තව තවත් සමනානංච දස්සනක් කියන විදිහට සමණයන් දැකීමේ හැකියාවත් අපතුල සම ධර්ම සම්පූර්ණ කිරීමටත් මේ විවිධාකාරයෙන් රස කර ගන්නාලද දුකසේ රස කර ගන්නාලද මේ කුසලයේ අපාපටත් එක්කසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටව ගනිමු.